මේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා ඉති සම්පන්න කෙනෙක් අපේ වැඩමුළුවේ එක අවධාන ප්‍රශ්න විචාරත් වැඩ පිළිවිලි නම් කරන්න පුළුවන් ඒකේ මත ලංකාපත්තෙන් බලනකොට පොසොන් පොයිලා ඒක අවස්ථා දෙකක් තියෙනවා අපිට හිතාලුත් කරගන්න ඉතින් මතක් කරාට පස්සේ මම ඉල්ලා හිටිනවා අපේ මල්ලිකාගේ ආලික ස්වභාවයක කීමෙන් අපේ සතිවාරය ආරම්භ කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම දීර්ඝ කාලයක පටන් භාවනා කරන කෙනෙක්. කෙනෙක් වහන්සේගේ ධර්ම දේශනා වසර හතරක් පුරා අහනවා. මෑතක සිට මට හැකියාවක් මතුවලා තියෙනවා සජීවී අජීවී කියන පරිවිගාසු ලෙස දකින්න. එහෙම බලන වෙලාවට ඇලින් ගැටි ඔක්කොම අයින් වෙලා පුදුම සහනයක් දැනෙනවා. ස්වාමීන් වහන්සේ මට මම කැමති මේ සංඥාව තව දියුණු කරගන්න. ඊට බාධක බාධක දෙකක් තිබෙනවා. එක අලුත් විදිහට ලෝකයේ ඉස්ස බලන්නට කලින් නොතිබුණු උදාසීන කමක් සංහාරිත ඇති වෙනවා. එතකොට මට ගීගේ අනුකරන්න වෙනවා. දෙක දෙවෙනි ප්‍රශ්නේ චක්ක සංඥාව දුරු කරලා නාම මනසිකාරයේ අනිත්‍යය හා බලන විට මම කරන්නේ කුමක්ද කියා අන් අයට නොකීවත් එයාට යම් අඩුවක් කළා වගේ දැනෙන බව මට තේරෙනවා. මම කියා කරන්නේ නැහැ වගේ හැඟීමක් ඒ අයට ඇති වෙන්නේ. මම ඉදිරියට යන උපදෙස් ලබා දෙන්නේ කාර්මික විලාසිතකින් පෙරවන් කරන්නේ. මේකේ ධාතුමනස්කාරය කියන්නේ බෑ. ධාතුමනස්කාරය නම් තේරුම් ගන්න ඕනේ පටවි ධාතුව තනියම ජීවත් වෙන්න බෑ. ඒක හැම වෙලාවෙම ජීවත් වෙන්නේ අනේ තුන පදනම් කරගෙන ආසන්න කාරණා කරගෙන. ඒ නිසා වේදිකාවේ ඉන්නේ එක නළුවා වෙන්න පුළුවන්. නමුත් වේදිකාව වෙලා තියෙන්නේ අනිත් තුන් දෙනා. මේ <clears throat> සයම් තාක් තමයි ලෝකේ කියන්නේ පටවි කියන එක විතරක් බැලුවොත් භෞතිකවාදයකට යටෙනවා. ඒක නිසා බලන්න පටවි ධාතුව නටන වේදිකාවේ තියෙන්නේ ආපෝතේයෝ වායෝ ධාතු. එතකොට ඔය කියන ඔය ලේඛාජික තියෙන නේනවා. නමුත් ඔච්චරම ලේඛාජික වෙන්නේ මොකද නිතරම පේනවා පටවි නටන්නේ මොන පදනමේද මොනවාද වේදිකා සැරසිලි ඒක තමයි ඔය කියන අනිකුත් ධාතු තුන. ඒකට සමහර වෙලාවට තේරෙවි පටවි ධාතුවක් වේදිකාව වෙලා ආපෝ ධාතු නක්න වෙලා වෙනවා. තේජෝ ධාතු නක්න වෙලා වෙනවා. ආයෝ ධාතු නක්න වෙලා වෙනවා. මේ හතර දෙනා නැස්සනක් නැහැ. ඒකට මේ හතර දෙනා ඉන්නකොට ඒ හතර දෙනා මේ මම වාසයෙන් උඩරට නැටුම් වශයෙන් පාතරටුම් වශයෙන් නම් වණන් දෙන්නේ නැතුව බලනකොට හිතේ තණ්හාව වැඩෙන්නේ විරාගය තමයි වැඩි. ඒක පුදුරජානනාංශික ප්‍රධානි කියන්නේ. ඒකට අපි කම්මැලිකම කියනවා. ඒකට අපි නීරසකම කියනවා. ඒකම කියන්නේ සංහාරයක් ඇත්ත. ඉතින් ඒ නිසා ඒ තරම්ම ඉක්මනට ධාතු මනසිකාරයට ගියොත් තණ්හාව අනිත් පැත්ත යනවා. ඒතර ඒ තන් ඒ මතුවෙන සංහාව නීරස කරලා කම්මැලි කරන මනාපමනාව දෙක තමයි නාම ධර්ම වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පඩවික බලන්න එපා. හතර මහා ධාතුන් වශයෙන්ම දකින්න එක තමයි මූල ධර්ම වශයෙන් පිරිච්ච ගතිය. ඒ දක්නාසුලෝ බැලුවොත් මේට වැඩිය ඔය පේන දේ විතරක් නෙවෙයි, නට නළුවා විතරක් නෙවෙයි, නිලිය විතරක් නෙවෙයි ප්‍රධාන නිලිය. අනිපාර්ශව ජනතාවක් වෙන්නේ වේදිකාවක් වෙන්නේ සරසිල්ලක් වෙන්නේ ඒක ඒකකට වෙන්නේ රාගය දුරු වෙන්නේ නැති ඉතින් ඒක රාගය දුරු වීම නම් බලාපොරොත්තු මේක සතුට කරනවා රාගය දුරු වීම නෙවෙයි අනේ මට කම්මැලිකම ආව මට පාළු ගැසියා මට ඒකාකාරීකම ආව කිව්වොත් භාවනා කරලා තියෙන්නේ නිවන් දකින්න නෙවෙයි තමගේ પરමාර්ථය වැරදි ඒකට ඔය මූලිකායම ටොක කරලා හරික ලේසි නැත්තම් පිස්සු වෙනවා මෙච්චර බරපතල රසායනයක් ආවොත් එහෙම මේ ප්‍රතිපාපදන සෝහර යන්නේ කියලා නේද? මේ සෙල්ලමක් නෙවෙයි භාවනා කියන්නේ. ඒක බරපතල රසායන දෙයක්. ඒක දීපේ රාගය දුරු කරා. ඒක රාගය දුරු වෙනකොට ඒකත් බලක් කරලා මේකම නැවත නැවත කෑවොත් හරියට බඩේ යන්න හරනකොට පස්සට කියලා පොරොක් පැටවුවා. මේ ගාලි කෙලියක් වෙනවා. එතකොට වහන ගන්නකොට කටවහන ආයෙ දිනනවා. කරන්න බෑ. වමනේ කියන්නේ ඒ වේග නතර කෙරුවොත් මෝත්‍ර වේග, ශුක්‍ර වේග, මේ අශුචි වේග නතර කරලා වමන වේග අපස්මාර කියලා ලෙඩක් ඇති. මේකට බේන්නේ. ඒසයි ආ වේගය ආවමකට යන්න හරි. ඒ කියන්නේ මේ කම්මැලිකම කියලා අර මේක එක්ක දුරවන් කරපු ඒ තමයි ජීවිතේ මුල්ම ලක්ෂණය කියන්නේ. නිබ්බිදාව. ඉතින් නිබ්බිදාවට ත්‍විෂ කරගෙන අපි කොහෙද යන්නේ? නිබ්බිදා හැමදාම දොරට තට්ටු කරනවා. අපි හිතුවා කියනවා හිතේ ඉඳන් බෑ දැන් කම්මැලි. ඉතින් අඬනවා යන්නේ ඉන්නේ කියලා ආපහු එන්නේ. කොච්චර දෝ මට එන්න කියනවා ගෙදරට ගියාට පස්සේ ඔස්සත් වුණා කියනවා ඒක එන්නේ. ඉන්නේ ඒ සතර තමයි යෝගාවචරය කියන්නේ. කාමෝගය කියන්නේ කාමෝගය එනකොට මේ විචාර දෙකක් ඇහුවා. කාලා පුදුක් කියලා කුඩු ටිකක් ඇහුවා. අරක ටිකක් දුවා මොකක් හරි දෙයක් දැම්ම ඉවරයි. යෝගාවචරය ගැන අමුතුම පිස්සු ඩබල් හොඳේ. පිස්සු හොඳේ. මේ භාවනා කරන ප්‍රතිඵල එනකොට පොරොප්පෙන් ගන්න. අපස්මාරයට ප්‍රතිනෝනේ කියන්නේ භාවනා කරලා පිස්සෙන්නේ. එහෙනම් භාවනා කරලා ලැබෙන කිසිම ප්‍රතිඵලයක් කිසිම යෝගාවචරයට තේරෙන්නේ නැහැ. එයා මේ භාවනා කරලත් මේ බූන්දි වගේ අයිස්ක්‍රීම් වගේ පපඩම් වගේ මොනවද ඉන්නේ. පකඩ මුරු කෝටි ගැටයක් තියෙන අර දුර විදිහේ භාවනා කරලා එවුවා ඉන්නේ. එන්න ඕනේ බලන්න. මුන්නේ. බොම්බයි මුටයි. ඒ විශ්සු ඒ hina වෙලා ඉන්න මේවා තමයි පිස්සු කියන්නේ. භාවනා කරන කයි වෙන වෙන මිස්ටර් බීන් හම් වෙලා බලලා hina වෙන්නේ අපි අපි අපේ සුළු hina වෙන්නේ. ඇතුළෙන්ම hina හොයා ගන්නනේ අපිට වැඩි ජාතික විහිළුකාරයෝ. නැෂනල් ජෝකර්ස්ලා ඇත්තේ නැහැ. භාවනා කරන තත්ත්වවල භාවනා කරන ප්‍රතිඵල එනකොට නෝල් බඳිනවා පිළිතෝල් කියනවා. සිත්ක විහිවනවා අනේ මට ග්‍රහ දෝෂයක් ඇවිල්ලා, භූසු දෝෂයක් ඇවිල්ලා, ධාතු වෙනස් වෙලා ගියා. මේ අන්තරේ නැතුව යකා යනවා. දෙකක් නෑ. මේ මේ මන්ත්‍රය අර පුදුම ශක්ති මන්ත්‍රයක්. මේ එන නීරස ක්‍රමම නිවන කියලා එකක්. ඒ දහටි කරයි දහටි දිනලා. අපි ඒකට හේත් කරන්නයි භාවනා කරන්නයි දෙකම කරන්න යනවා. එතකොට බඩයට පේන වෙන ගෲප් එකක් ගහගත්තා වගේ තමයි උදාහරණ. යන්ත්‍ර ස්වාමීන් වහන්සේ දීප පෙර කීප වතාවකදීම මම ඔබ වහන්සේට කටකීකන් යොමු කරන්නේ. පරියන්තියේදී හුස්ම රැල්ල නොදැනී ගිය විට ඝන සංස්කාරයේ සංඥාවක ක්‍රමයෙන් ගියකින් ගියේ. එහිදී වේදනාව තිබුණේ නැත. ප්‍රේමයකට ගහුවාගෙන ভাইබ්‍රේෂන් එකක් ශරීරේ පුරා ගොස් ශාන්ත තැනකට වැටෙන බව පැවසුවේ. කොහොමදෙහි උපදේශ වහන්සේ උපදේශ ලබා දුන්නේ නැවත නැවත කර බලන ලෙසදී. මා ඉස්පස් උත්සාහ කළ නමුත් ඒක ආසන්නයෙන් ගොස් ඇති බවක් දැනේ. ඒ එක්ස්පීරියන්ස් එකේ එලකම නොලැබෙනවා. ඉතින් ඔබ වහන්සේට අමතක කර හැකි නම් අද වෙන්නේ ඒ මහත් උපකාරයක් වන්නේ. මේ මහා කැණි පළමු රිට්‍රීට් එකයි. වරහණකල වහන්සේගේ. එතෙන් වත් අනුශින් ආශ්‍රය හැදිසෙන විදිය මා ඉගෙනගත්තේ ඔබ වහන්සේ ගෙන්නේ. ඔබ වහන්සේට නිදි මා ලැබුණේ පිළිබඳ ස්තුති කිරීමට වචන නැත. වචන වලින් විස්තර කිරීමට නොහැකි. මේ මාගේ අවසාන දවසවල බැරි හිත සිටීමට නොහැකි නිසා මේ නිමුෙමි. ඔබ වහන්සේට සතරන් සත්‍ය අවබෝධ ලැබීම සංවිධායක කමි කමිටුවේ හැමතෙම මගේ අපමණ ස්තුතිය චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙනවා. මේ කියන්නේ අර පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ තේරුම් ගන්න බැරිකම තියෙන්නේ ඕනම වෙලාවක ඔය ස්ට්‍රින්ග් එකට ගැවුවා කියන ভাইබ්‍රේෂන් එක යට තියෙනවා. අපිට ඒකට යන්න බැරි අපේ සංවේදීතාවය ඒකට නැහැ. ඒ නිසා අපි ගුරුසු සංවේදීකට දාලා ඒක නිවෙන්නයි. ඒ ඥානයනේ එතන එතන කියන්නේ ඒ වෙලාවේ ටේච් එකක් වගේ. ඒක හරියට මේ රැල්ල දිහා බල බල ඉඳලා සිටිජේ දිහා බැලුවට පස්සේ පේනවා. මේ හැමදාම දැක්ක රැල්ල විතරයි අද සිටිජේකුත් කියනවා. හැමදාම සිද්ධියේ කිප් එක බලලා නැහැ. මොකද ඒක ඒක සිද්ධි බහුල නැහැ. ඒක නෑ මේ මම කියාගන්න එක. අර රැල්ලේ තියෙන ගණන් කරන්න පුළුවන් උඩ පයින්නවා බිම් පයින්නවා. ඒක තමයි බලපල තියෙන්නේ. ඒ රැල්ල තමයි ආනපානේ. අනුමනේ ගෙවිගෙන යනවා කියන තුනී වතුර ඉඳලා යන්න ගැඹුරු වතුරට යන්න රැලි තියෙනවා බින්දෙන්න කියලා. ඊට පස්සේ තියෙනවා රැලිත් නෑ ඊට පස්සේ තියෙනවා සිසිජේ ඒකකාරයි. ඉතින් කවදාද හිසිලි දක්වපදා තියෙනවා අඩේ අදනේ හිසිලි ඇවිල්ලා දෙන්නේ මෙතෙක් කල මොහොතේක දෙවිලක් නැහැ කියලා. මොදිකෝ ඉදකම තියෙනවා. ඒ නිසා ඔක නැවත නැවත කරනකොට ඒ තමයි තේරෙයි ඔය ස්ප්‍රින් එකට ගහුවාගේ තියෙන ভাইබ්‍රේෂන් එක නිින්දෙදී තියෙනවා. දැනගන්න කොටක් තියෙනවා. නිස්සද්ද වෙන කොටක් තියෙනවා. අනවන ගොරෝසු වෙලා තියෙනවා මැද වෙලා තියෙනවා සිවුම් වෙලා තියෙනවා අර ගොරෝසු වෙලා මැද වෙලා දෙපෙන්නේ නැත්නම් අපේ හිත යන්නේ වඩා සිද්ධි බහුල දෙයක නිසා. නමුත් මේක බලන්න පුරුදු වුණාට පස්සේ අර සවුන්ඩ් ඔෆ් සයිලන්ස් ඇහුවා විය කොච්චර ශබ්ද තිබ්බත් සවුන්ඩ් සයිලන්ස් අහන්න යන මිනිස්සයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සවුන්ඩ් සයිලන්ස් වලට මට කියන්න වැඩ නැතුණා මේ අහන්න ඕනේ නම් සවුන්ඩ් සයිලන්ස් ඔය බීටෝවන් මියුසික් වල පැස්ටෝරියල් මියුසික් නම්බර් 7 අහන්න. එයා ලස්සනට ශබ්ද අඩු කරලා අඩු කරලා අඩු කරලා එක තප්පරයකට ශබ්ද නැත්තන වෙලාවල ආයෙ ශබ්ද පටන් ගන්නවා. ඒ කැසට් එකේ දින හොඳම කැලේ තමයි ශබ්ද නැති කැලේ. හරියට ගෙවනවා කියන්නේ. අඩු කරලා අඩු කරලා ඒක ලස්සනට අඩු කරනවා. එනකම් රින්ගින් බෝල් එකට ගහලා ඉවර වෙන තරමයි. ඒ තමයි ලෝකේ තියෙන මිහිරිම සද්දේ. ඒක ඉස්සෙල්ලා සියලු සද්ද අයින් වෙනවා. මොකද එකම එකක් දිගෙන යන්නේ. එතකොට කියුණාට මේ හැම වෙලාවෙම තියෙනවා අපි අර කෑදරකම තමයි සිද්ධි බවල දෙය ලහින නිසා අගේ කර නිසා මේක මත් වෙලායි. ඒ නිසා ශබ්ද වලින් බලන සම්පූර්ණයි. ක්‍රියාකාරකම වලින් බලන බේසික් ভাইබ්‍රේෂන් එක. ලයිට් එකෙන් බලනවා නම් සාමාන්‍ය මඳ ආලෝකයක්. නහයි ගඳක් තියෙනවා. දිවේ රසක් තියෙනවා. අනේ හැම එකෙම ඩේටම් ලයින් එකක් තියෙනවා. ඩේටම් ලයින් එක ඔක්කොම එකයි. සද්ද දිගේ ගියත් ඔතෙන්ට එන්නේ. වේදනා දිගේ ගියත් ඔකට එන්නේ. ඉතින් එතෙන්ද ගියාට පස්සේ ඒක අහම්බයක් වෙලා තියෙන ඇත්තට කියනවා බුදුහාම මේක තමයි හැබැයි වහන් කියන්නේ. ඒ දුක් නැති කරන. අපි ඒකේ ඉඳගෙන මේ කරදර තියෙන තැන ගිහිල්ලා ඉතින් අහකන්නයි සිද්දාසේ දාගෙන කනෝ කනෝ කනෝ කනෝ කියලා කරා. කිල්බන් ඩෝලලා කොහොම සවුන්ඩ් සයිලන්ස් එකේ කොයිකින් ভাইබ්‍රේෂන් එක කියන එකයි කියනවා නැවත නැවත කරන්න කියලා. කරනකොට ඒ ඒ ඒ පෙරදක්නේ බලන්න ගියොත් ඒකට භාවනාවක් ඕනේ නැහැ. ඒක නිකන් භාවනාව තියෙන පොඩ්ඩක් අර වැහුම් ගන්නලා පෙන්වන්න විතරයි. මේක උප්පත්ති ඉඳලා තිබුණ එක සවුන්ඩ් ඔෆ් සයිලන්ස් උත් උප්පත්ති ඉඳලා තිබුණා. ඔය කියන ভাইබ්‍රේෂන් එක නරකට හේට් කරන එකයි. ඒ වෙනුවට ජීවි බහුල දෙයක කැදර කරන එක තමයි තෘෂ්ණාව කියන්නේ. ඉතින් සද්ද තියෙන ගන්නේ සද්ද වෙන කෙනෙක් යනකම් අහගෙන. ඒ නටන දැඟලිල්ල ඉඳලා tempat වෙනකම් සම්පූර්ණ සිද්ධිය අත නෑරව සතියෙන් බලනින්න. සිද්ධි නැත්තම් යනකොට සිද්ධි නැති එතන තියෙන මොකද්ද ভাইබ්‍රේෂන් වල තමයි භාවය කියන්නේ. භාවයේ තියෙන උප්පත්තිය කියන්නේ. භාවයත් එක්ක අපි බව දැනගෙන කටයුතු කරුවොත් අපිට පාලනය ගන්න පුළුවන්. ඒ නිසා කියන්නේ නැවත කරන්න කියලා. ඉතින් අන්තිම දවසේ ටිකක් නැහැ මම හිතන්නේ යනකොට ඇක්සිඩන්ට්ලා නැරෙයි කියලා. කවදාවත් ඒ කර්ම ගෙවෙනකන් ඉන්න වෙනවා අප්පා මේ ලෝකේ කොච්චර කර්ම මැරෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනා කරී නාසිකාගෙන ආස්වාද ප්‍රාස්වාදයේ දැනීය. සමහර අවස්ථාවල නිදාසාරක අවස්ථාවකට පසුවේ. අද නිදීමෙන් වර්ධකා පෙරහළු ගැස්වල දැනෙනවා. මෙවැනි අවස්ථාවකදී ඉතිවනම ගැස්සී නිද්‍රා සහිත හරක අවස්ථාවකින් අංගි වේ. ඉන්පසු මොදින් සතිය පවතින සෑම අවස්ථාවක නාසයක් කියන ආශ්වාස ප්‍රශ්වාස නිදැනී ගොස් නිදිමත ගතියක් නැතිව සතිය මොදින් පවතී. මොහොතේ පෙර සාකච්ඡාවක උපදෙස් දුන් පරිදි සතිය වැඩි කර සිනහන්සා හදවතේ රිද්මේ නිරීක්ෂණය කළ අතර රිද්මයන් විඥාන දෙකක් අතර ස්වල්ප ප්‍රමාණයකින් අඩුවනු දැක් අඩුවනු දැකිනවා. සතිය පවතින චිත්තක්ෂණයේ රාගදේශ මොහ නොපවතින බැවින් එම චිත්තක්ෂණයේ ශුන්‍යතාවය පවතියයි භාවනා වෙන්නේ. අවස්ථා දෙකකදී පමණ හිතට සංකනයක් සහ වේගයක් දැනි ඉදිරියට යන ස්වરૂපයක් පැවතින. ආලෝක දර්ශනයේ දැක්මීම වැනි අභියෝග පැවතියද අනිස්ථානයකින් කටයුතු කළේ. ඒ විදිහට සංකන සංකනය සහ වේගයේ නැති උදාසීන සංකේත පත් වෙනවා. කරුණාකර මේ ක්‍රියාවලිය පහදා දෙන්න. කාමික උපදේශපතිනි ගෝහාගේ තේරුම සරණපතිනි. සමහර බිල් එක හයියෙන් ගාලා ඉවරනකම් ආනිකේ සද්දෙත් අහන්න ඉවර වෙනකොට අහන්න යතරම ආගාරවදේවා. එතකොට පේනවා සද්ද දිගේ ගියත් වේදනා අනපන දිගේ ගියත් වේදනාවක් දිගේ ගියත් කොයි එකේ ගියත් එකම පැටර්න් එක තියෙන්නේ බේසික් කර්ව් එකේ බහින පැත්ත. ඉතින් ලක්ෂ වාරයක් පුරුදු කරා. එකකින් පුරුදු වුණාට ඇස් කියන්නේ නැහැ, සද්ද දිගේ කියන්නේ. වේදනාව දිගේ කියන්නේ. ආනපන විදියට යන. ඉන්නේ නැතිල විදියට යන. වම් දකුණු විදියට යන. ඉදින්දා වැඩ කරනකොට ගහගෙන යනකොටත් බලන්න. හැම වෙලාවෙම එකමයි තියෙන්නේ. අනේ එදාට පිළිච්ච ගතියක් එයි. එළුවන් කරන්නේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ භාවනා වේදිකී මාහට දැනී ගියේ සිටි ඇතුළට පිටිවිල අනුව. පතුලට ඇති අනුව කය කය ධාතුව වන එයට අනුව. කය ධාතුව කියන අනුහතර ය කියා පාන්නා තේය. හිතේ සතුටක් ඇති වූ විට කය භාවනාවේදී ධනෙකින් ක්‍රියා කරන්නාසේ පෙනේ. ඒ ඉලක්ක ඇතුළ දකි. සැකයක් පෙන්වීම කරන විට සතිය එය කය තුළින් ධවය කිවිහි ගොස් සැකයේ මුඛයට උපුටා පෙනෙයි. අද උදේ භාවනාවේදී මෙහි ගිය කිසිම මූලික අරමුණ ගෙවියාම දක්වා ඇති බාධා ව අනිත්‍ය බව. නමුත් මොහොතක්ම ඇති නැති යන නිසා සතිය එදකට විතය තුළ කුඩා වේලාවකට සිත නිහඬ කිරීමට හැකි විය. මෙම සිතුවිලි ගෙවිලා යාම තුළ ඇති වූ නිරන්තර සතුටක් ආලෝකයක් ලෙස දුක් වෙනවා. මේ දැකීම නිවැරදිද? ආලෝකයේ ගැන මුල සිට සැකයක් මා තුළ ඇති කරයි. පෙර මේ වටා ගැනීමට උදව් වෙන ප්‍රශ්න අතනින්. උගහන්සේ සත්‍යය අවබෝධ වෙනවා. මේ එක පැත්තකින් වෙනදි මේ වගේ කීප පැත්තකින් මේක නැවත නැවත සාහිත වෙනවා. මේක හරි කිව්වොත් කියන්නේ අර්ධ සත්‍යයකට හරි කීමක් වෙනවා. වැරදි කිව්වොත් ඒ උනන්දු නැති වෙනවා. මේක නැවත නැවත කරන්නේ උනන්දු නැති නිසාවත් නෙවෙයි මේ සත්‍ය ඇතුළතින් නැවත නැවත යෝජනා ඉදිරි වෙන්න දෙන්න. ඒකෝට ඇතුළතින්ම තමන්ගේ සැකේ දුරු වීම සිද්ධ වෙනවා. දැන් ස්වාමිනාන්ත අවුරුදු 7 7ක් 8ක් තිස්සේ භාවනා කළ යෝගීනි. මේ අවුරුදු කීපයකට පෙර අත්විඳි විශේෂ පරිණාමයක් මෙසේ විස්තර කරමි. ඒක පරිණාමයකට පෙර ඇසු බලකින් කුමන අනුමතකට සිත පිට ගියත් ආනාපානයේ මූල කර්මස්ථාන සිත නැවත නැවතත් යොමු කර යුතුය යන කරේ සිත්ති කාවදී තිබින. අනන්තර වාරුණිය ආනාපානෙ කිව්ව දැනින. ටික වේලාවකින් සිතිවිල්ලක් සිතට ආවේ. ආනාපානයට නැවත සිත යොමු කළේ. සුළු වේලාවකින් සබ්දයකට සිත යොමු ගියේ. ආනාපානයට නැවත සිත යොමු කළේ. ඉන්පසු විලකන් මන්වාරස්ගේ ලක්ෂණ කින්වා සිතට හැඟුණේ. නැවත ආනාපානෙ සිත යොමු කළේ. මෙලෙස භාවනා කරගෙන යද්දී ආනාපානේ හා අනිකුත් අරමුණු එක්ව සංසිඳනට විය. අවසානයේ සිත් කීපයකින් සියුම් විය. එක්වරම සියල්ල අමෝටි වී සිතෙන් ක්‍රියාකාරීත්වය නතර වූවා වැනි දෙයක් සිදු විය. ඔරුව කෙරෙහි සංගත නැති ගල්පතුලේ සිත ඇස් ඇරියාක්මින් දැනෙන. එවිටම අරමුණ සිත් කීපයක් නැවතත් මතු විය. මා ඒවා මෙහි කරන විට නැවතත් පෙරලෙකම සිත නතර වීම සිදු විය. වෙනස තුන් හතර වතාවක් සිදුවේ. එබැවින් හොඳින් මතකයේ රැඳෙයි. අවවාද අනුශාසනා ලබාගෙන තේක්වා. බිල්තරවල රැච්චි බුදුහාමුදුරුවෝ වගේ හින්දු ආගමක් භාවනා කරන්න පුළුවන් නම් අන්න නිවන් දැක්කද කියලා. එක්කම් බෑ. එතකන් සාක්ෂියක් දෙන්නේ. ඔය කවුරු මාර ගන්න නැතුව ඒක දිහා බලාගෙනම අපේ කාණපණ සංසිඳනවා වගේ ඉන්න පුළුවන්. අන්න එදාට වුණ මෙතන මම ගාවචර මල පූජා කරනවා. එතෙන් එනකන් කවදාකවත් නිවන් දැක්කයි කියලා හිතන්නේ නෑ. ඒ නිසා මේ හැම දෙයක්ම ධර්මයේ තියෙනවා. අපි මේ හොඳ නරක හරි වැරදි කියලා තෝරන්න ගිය දවසේ අපි ධර්මයේ තියෙන පැත්ත අතහැරලා ධර්මයේ තියෙන පැත්ත තමයි අල්ලන්නේ තියෙන නිසා ඔය හැම එකකින්ම ධර්මයේ මත වෙනවා. ඒ වගේ සැරෙන ගතිය නැතුව හැම එකෙන්ම නොසැරෙන ගතිය එනකම් ඒකට එකයි තියෙන්නේ කරපු දෙයම නැවත නැවත කරන එකයි තියෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවකදී පැවසුවා භාවනාවේ යෙදෙන විට ඇතිවන වේදනාව නිසා බලන්න ඒ ඉවසීමට උත්සාහ ගන්න එපා කියලා. ඊයේ රාත්‍රියේ පරයන්ක භාවනාවේ සිටින විට මට දැනෙච්ච අංශ වේදනාවක් ඇති වුණා. ඒ විනාඩි 10ක් පමණ වැනි කාලයකදී උච්චම ඊ තත්ත්වයකට පත්විය. හරියට බුදුම කඩුවකින් කපල විඳින්නාසේ මට ඇදෙන තරමට වේදනාවක් ඇති වුණා. නමුත් ඉවසාගෙන වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි කියා විකටම වෙන්නේ කලේ. කාන්තාවක් ලෙස වේදනාව විඳ තිබුණේ භාවනාවකදී අර උපරිම දේ. වේදනාව විතර තිබුණා. භාවනාවට කියනද උපරිම වේදනාව මෙයයි. ඉන්පසු වේදනාව ටික ටික අනුවන බව තේරුම් ගියා. මට තවදුරටත් කාර්ය කෙලෙස සිටීම අපහසු විය. එම කාර්යය සොලවා පොස්ට් එක වෙනස් කළේ. කලෙමි. මෙවැනි අවස්ථාවකදී අප කලිත්තේ අන්ති දුක්ඛානාත්මලක බැඳීමන නැතිනම් ධම්ම මානසිකාරයේද මාතරින්දී හරියට හරියයි කාර්යික පහදා දෙන්න. දෙක මම සක්මනේ යෙදෙන විට මට පොළොව පිරෙන්නේ තර දෙකකටයි. ලේයර්. තනුපල නව පත් යන ආකාරයටයි. පොළොවට කය තදින් තබා එය විසඳා ගතිමි. එවිට මා කය තබන්නේ තරමක් චලන සහිත භූමියකට බව තේරුම් ගියෙමි. මම සක්මනේ යෙදෙන විට ඉතා ඉක්මනින් සතිය පවන් පවතිද්දී ගත හැකි වුවත් පරියන්කේදී මේ කිරීම එසේ නොවිය. පරයන්කදී අලුත් දහඩිය දැනීමක් සිතිවිලද බහුල කරයි. මා මේ බහුල බහුල අනුගමනය කරන්නේ කොයි භාවනා කරේද? මගේ භාවනා පරයන්කයේ දියුණු කර ගැනීමට උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට සේවය කරනවා. මේ පරයන්කන කියන විස්තරවල යටින් මේ ද්වේෂය තියෙන බව පේනවා ලියලා තියෙන දේ. වේදනාවක් බලලා තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන නොදකින්න ඔබ ගන්න දුක කියන්නේ. ඒ හැමතිස්සෙම වේදනාවක් දකින්න. ඉතින් ඔය නැතිකින් ඔබ සංගතු වෙන්නේ මට බයින ඔය වචන කියන්න බෑ. ඒක හොඳ නැති වචන. ඉතින් වෙන කොහොමද කියන්නේ? මේ කියලා කියන වචන දෙන්නේ මේ ධාතු මනස කාර්ය වන්නේ නැද්දකින් හොඳ කියන්නේ. නිච්ච දුක නැත්තම් කියන නැද්දකින් ඔබ තනද වෙච්ච පේනවනේ යටින් මේ හැදෙන්න බෙදන්නේ හැදි මෙතෙන් බෙදන්නේ කියන්නේ. අපි ඉඳගෙන ඉන්නකොටත් එන අරමුණු කොයි එක ආවත් ඒ අරමුණු එන එක අපිට කරදර දෙන්නේ නෙවෙයි. මේ අපි අරමුණට දක්වන ප්‍රතිචාර වලින් තමයි අපි අවුරස් කරගන්න නිසා බලන්න එයා ඇවිල්ලා පරච්චාවයි. මට මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේකෙන් කොයි භාවනාවේ වඩා ප්‍රකට දෙයක් ගන්න ප්‍රකට දෙයට හිත දාගෙන ඉන්න. එහෙම නැත්නම් බය නම් එන්නක නිසක නම් මූල කර්මස්ථානය යනවා. ඒ නිසා හැම එකකම මූල කර්මස්ථානේ කෘත්‍ය කරනවා. ඒක දිහා පූර්ණ නිගමන නැතුව බලනවා. ඉතින් බොහොම තොරතුරු ලැබිය තියෙන බොහොම හොඳයි. මේක දිගට කරනකොට මගේ වගේ කෙනෙක් උපදෙස් නැති වුණත් හරි පැත්තට තමයි යන්නේ. මොකද සෑහෙන අප්‍රතිහතව වැඩි කරගෙන යන නිසා ඔක්කොම දිගට කරන යනකොට හරි පාට වෙනවා. අන්තර ස්වාමීන් වහන්සේ හරියන්ති පටන් ගැනීමේදී ආනාපානෙ ගෙවි ඇත සිතිවිලි සහ සංඥා පැමිණේ. ඒවා දැක උපේක්ෂාවෙන් බලා සිටින්න. මේ පැත්තේ විනාඩි 10ක් පමණ පවතී. ඊයේ මගේ සංස්කාර මාත්‍රාවේදී පැවසු පරිදි ඊළඟට නිදි බලා කුලකට ඇතුළු වේ. ගෝහන්සේගේ උපදෙස් පරිදි සත්‍ය වැඩිීමේ නිසා වීර්ය උපයෝගී කර ගැනීමෙන් මේ නිවලා බලාපොර නැද අනුදිවි සිටිනි. සිරුරේ මස් පිළු එකින් එක මුරුල් වෙමි බෙල්ල සහ කොන්ද ඉදිරියට නැමියයි. නමුත් සංඥා පමණ මම දකිමි. ප්‍රශ්නයක මේ සංඥා සංහාරය හඳුනාගත හැකියි. බොහෝමයක් හඳුනාගත නොහැක. මේ සංඥා දෙක සතියෙන් හා උපේක්ෂාවෙන් බලා සිටීමේ කෙනෙක් හැකියාවක් සිදු වේද? දෙක මේ සංඥා අතීත කෙලෙස් නියෝජනය කරන්නේද තුන ඔබ වහන්සේ කරසු සංඥා සංප්‍රේෂිත වීර්ය යන උමග්ගය හැරී කර දෙනු මැනවි ඔබ වහන්සේ පිරුවන් සරණයි සංඥා අඳුර ගන්න පුළුවන් කියලා කියන්නේ සංඥා කියන වචනේ අර්ථකථන නිදන්න සංඥා කියන අඳුන කියන එක තමයි අඳුනගන්නේ ඕනම දෙයක් සංනාමාන දීප කියනවා විතරයි යම් තැනක කෙලෙස් නැති එකක් තියෙනක අඳුරන්නේ නැහැ ඒක නොදන්න පැත්තට වැටෙනවා ඒ නිසා අපි දන්න දේ හුවට දිනන්නේ නැහැ සංඥා කියන ඔක්කොම කෙලෙස් ඉතින් සංඥා නැත්තම් නෑ. සංඥා තියෙන කෙනෙක් මොන සංඥා ගන්නද කියන්නේ. ඒකට ඔන්න තේරෙනවා දැන් සංඥා නැහැ. ඒ වෙලාවට ඉෂාත බලන්න හදන්න එපා. ඒ වෙලාවට පිළිත් මුල් වලට ගහන්න යන්න එපා. ලස්කවි හෙත්කවි කියන්නේ යන්න එපා. ඔන්නේ අන්තම් සංඥාවෙන් අයින් වුණා කියලා මේ සංඥාව තියෙනවා මේක උදේ දවල් රැය කියලා තියෙනවනම් මේ සියලු දේම සම්මාන දිට්ඨි පෝෂණය කරනවා. නමුත් පඤ්ඤා විරක්තසන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මෝහා සංඥාවෙන් ගැලවෙනවා පස්සේ ඒක නිසා කවදාවත් කාටවත් ප්‍රශ්න කරන්නේ නැහැ. තමන්ට ප්‍රශ්න කරගන්නෙත් නැහැ. අඥානෙම තසන සම්ති ගන්නවා. ප්‍රඥාවෙන් මේක තේරුම් ගත්තට පස්සේ ඇසියුතු ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්ය කියලා කියන්නේ කරනවා ප්‍රමාණයට වැඩිය සටහන්නේ. ඒ හරියට බයිසිකලේ පදිනකොට ගන්නට ඒ පෙඩල් එකත් එක්ක වැඩ කරනවා වගේ හොරකන්න යන්නේ. ඒකට මේ appropriate technology කියලා තමයි මේ සාමාන්‍ය තාක්ෂණ බාධා විශ්ව කරනවා. අර ස්වාමීන් වහන්සේ මෙතෙක් කල රිට්‍රීට් එකේ ඇතුළු ධර්ම දේශනාවලදී මට හැදී ගියා අපි භාවනාවේ පමණක් නෙවෙයි ඉඳලා ජීවිතයේ වෙනදේ ඉස්ස බලා සිටීම මිස ඒක බාධා කිරීම අවශ්‍ය නැත කියලා. මෙම වටහා ගැනීම නිවැරදිද? පාද නමස්කාර කරමි. මේ සමූහයක් නැතිලායි කරලා බලන්න. සමූහයක් ඉන්නවා නම් කලිත සමූහෙමයි. තමයි තනින් වෙන්න වෙලාව නම් එන දේ කියන්නේ. කට්ටියක් එක්ක ඉන්නවනේ මේ කට්ටිය ගන්න මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ කියලා ඒකට ඒගොල්ලෝ කියනවා. අයිය වෙන්නේ නැහැ තාක්ක වෙන්නේ නැහැ. සමූහයක් නායකත්වය දෙන්න යන්නත් බෑ අම්මු මැට්ටා. මේ පිස්සන්ගේ නායකත්වය දෙන්න පිස්සෙක්ම වෙන්න ඕනේ. එළින් අනේ මට ඒව කරන්න බෑ. ඕගොල්ලෝ මාව ඉස්සරහ ජීවනන් කියන්නේ මම මට දෙන්නේත් නෑ මට ඇහෙන්නේත් නෑ ඇස් තිබුණාට මම මන්දෙක් වගේ. කන්නවුනට බීරි පොඩි නායකත්වය දුන්නනේ කියන්නේ ඕගොල්ලෝ එහෙනම් මට කියලා දෙන්න කරන වැඩේ මම කරන්නේ. Taman දන්නේ ඉන්න වෙලාව පුළුවන් තරම් ඉන්න මිනිහා තමයි ජීවුන මිනිහා කියන්නේ, පොහසත් මිනිහා කියන්නේ, පිඤ්ඤත මිනිහා කියන්නේ. අනුන්ට සම්බුරන මිනිහා දාසේ බැලේක්, බද්දලේ. පුළුවන් අතර වෙලා හදාගන්න තමන්ගේ තමන්ගේ වැඩ පිළිවෙල හොයන්න. ඒකෙදී යන්න දෙන්න. my car my petrol my road කියන්නේ. ඒක බැරි නම් හිතන්න ඒක කරන අකුසල කර්ම නිසා ගමනේකාරයෙන් ඉසින්නේ හැම තැනම ආමන්ත්‍රණ. ඒක හරියට අහන්නකොට හොඳ නිසා අහන කෙනාම කොටමයි. සුවඳයි කොටන්න කොටන්න සුවඳයි. ඊට වැඩි හොඳ කන්ද කොටයක් වෙනවා. ඒක කොටන මුචල් ගලනවා. ඒ නිසා තමන්ගේ වැඩ කරන වෙලාවදී උදාහරණ දාගෙන සභාවකට ගණන් කියන නැත්නම් ඥානයක් කතා කරනකට පස්සේ ඥානි ගෝත්‍රේ මම භාවනා කරනවා කතා කරනකොට ඉතින් කියන්නේ කිරියක් ඕළුවේ නමනවා. වෙන බැන්නේ. දැන් නම් මේ යහ විවාහ දේශමනෝ කටයුතු කරන්නේ. ඇන්ද නැතු ඉන්න වෙලාව දෙන නැදලා වුණත් ඒක උඩ කියන්නේ මගේ මයි කායමයි පැත්තේ මගේ ලෝකෙ නෙමෙයි. ඒක තමයි කියන්නේ මම වනේ ලාතනකල හොයාගෙන වනේ නුඹගේ ජීවත් වෙන මොකෝව කුසෙහි කාටවත් බැලෙක් නොවේ. බාහිර කොච්චර ශක්තිමත් කතාවක් තියෙන කිසිම කෙනෙකුට බැලෙක් නෙමෙයි. ඔය මොන જાති දෙන්න කිව්වත් අවසන්න තණ්ඩ දිනවන්දරන් මිති මොනුවලින් බෑ ඇලි දොලි ගංගාවේ මගේ හිත නෑ බල ඕක නැතිලන්නදව එතකොට තමයි මට්ටම් ගන්නට බැඳීමක් තියෙන වෙලාව ඒක කරන්නේ නැහැ ඒ අනිත් එක්ක නේද එතකොට අපි අර තිබ්බ ගිවිසුම්ට බාධා වෙනවා ඒ මනසට කියලා දෙන්න ඔයාලට කරන්න තියෙන ලොකුම දේ තමයි මාව යන්න අතට දාන්න මට දැන් ලොකුම ඩාවේ මම තුපේ දාලාපත් මොකද කරන්නේ? යන් ජීවි ලිවිං ටුගෙදර් දැන්තරනේ. හරි අසශීලෙද. ඒ වැදිල්ල නිසා අද විඳවන විඳ විල්ලක් ඔය කිසිම තිරසෙනෙකුට ඔය ප්‍රශ්නේ. උණ්ඩ කාදාකට ඒක. උණ්ඩ කාදා ෆ්‍රස්ට්‍රේෂන් නෑ මොකද බැන්නේ නෑ. අන්තිම සල්ලි නෑ. ওই විදිහට තමයි මිනිස්සයා ශිෂ්ටාචාර දිවාගත්ත අන්තිම තුච්ච පාහරම මේ පිළිකඩෙක කලවන්න බෑ. කලවන්න බෑ. ඒ නිසා බුදුජානනාංශ කරන සල්ලි පාවිච්චි කරන්න එපා. බැඳීමක් ඇති කරගන්න එපා. එතකොට ඒකම නිවනයි. අපි යමයි කියන්නේ. ඒකමනේ ඒ ප්‍රශ්නේ මුලම මහත්ය ඉඳලාගේ විචලයක් ගන්න අන්තිමනාට ගන්න ඉඳදීන සමුරු නිකන් ඉන්නවා. ඒක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. බහුජන මතය, බහුජන හිතය, බහුජන සුඛය සංදයක් කරා කවුද කැමති ඕනේ ඊට පස්සේ ඉතින් මෙයා ඇතිම බෑ මගේ බබා නෙවෙයි මේ මම බලන්නේ එතකොට නිකන් පිස්සුවල කරන්නේ ඔව් ඒ පිස්සුව තමයි හොඳම එක ඒ තමයි ස්වභාවය ස්වභාවයේ ස්වභාවයේ තමයි ඒ අපි දෙන්න හදන දේ හතර කුණ්‍යක් ගැහුවා වෙනවා රවුම් එකකට ඊට පස්සේ අපි විදුවා උඹ දුන්න ප්‍රොපෝසල් එකට වගේ කිව්වා මේ මම දුන්නේ ඕගොල්ලෝ දැක්කේ මාකෝ බාගම නාපේ ඒ ඒ කලාව ඔය එක්කෙනෙකුටවත් මට විතර තේරෙන්නේ නැහැ. බය වෙන්නවා. ඕගොල්ලන්ට කව ගොඩාක් කල් යනවාගේ තේරෙන්නේ. ඒක මට කොහෙන් ඇවිල්ලා තියෙනවද දන්නේ කවමදාකවත් මොනම දෙයක්වත් නැහැ. ලෙස්සන ප්‍රතිපත්තිය තියෙන්නේ. ඕනම දෙයකට නායකත්වය දෙන හැබැයි මම නෑ. මම පරිස්සම්. ඕන කෙනෙක් කරගෙන කරන්නයි. ඒ තමයි බුද්ධ ධර්මයේ අන්තිම වෙලාවේ හැකි වංගයාගේ අහන්නේ අහලා තියෙන දැක්කම මහපන්. සංඝයා මං ගැන අපේක්ෂාවක් තියෙනවද? මං උඹලා ගැන අපේක්ෂාවක් නැහැ. ඉගෙන මම අපේක්ෂා තියන්නත් එපා. මං ආවේ ඔයගොල්ලන්ට මේ කකපැත්තෝ දන්නේ එකක් කරන්න කිව්වා. ඕගොල්ලෝ කරගන්න. මම යන අහලා තියෙන දේ හරි කර කරා. ඒකට කවුරක්වත් කැමති නැහැ. ඒ සනායකත්වයේ කිසි කෙනෙක් සුදුසු නැහැ. මොකද හේතුව තාම ඒ කෙලස් තියාගෙන නායකත්වය කරන්න බෑ. තියෙන හැම නායකත්ව කොහොමවත් කෙලස් කැපීමට පාවිච්චි කරනවා. එතකොට කිසිම තීන්දුවක් ගන්න නැහැ. තීන්දුවට එන්න හරිනවා. evenly suspended attention suspended decision decision එක ඉක්මන් කරන්න එපා. කරනකොට ගමන් ටෙන්ෂන්. සස්පෙන්ඩඩ් ඩිසිෂන්. අපි හිත තීන්දුව කරමු කාටකේකවත් කල්පනකො. අයියන් අද වෙලා ඉඳී. ඒ කාන්තියන කරුණාට දිලේ සීමාවක් නැහැ. උනට මම අන්තිම සීම කියන්නේ. ගෞරවණීය ගෞරවණීය ස්වාමීන් වහන්සේ බාරණන් සංඥාව කිමේ අවස්ථාව ඇතිවන්නේ කෙසේද කොමන කාරණා මුල් කරගෙනද අසංසාරයේ උපතට කර්ම රැස්වන්නේ කෙසේද? පැහැදිලි කරන කරන්නේ නම් යන්නේ. රූපය ඇති වෙන හැටි විස්තර කරපු එක නාටන වේදනාවක් තුනවා. වේදනාව කිපේ කරන්න පුළුවන් සංඥා. රූපේ වේදනාව කියන්නේ නැතුව සංඥාවට බහිනවා කියලා කියන එක ඒක මේ මහා ධර්මෝත්තරේ වැඩක්. ඒකයි මම කියන්නේ Tamanne වැටෙන රූප ගැන කතා කරන්නේ. ඊට පස්සේ නම් කියන්නේ ඕන දෙයක් අපිට ගොඩනගන්න පුළුවන්. ඒක කියන්නේ නැතුව යන්න හදනවා කියලා කියන්නේ අහසේ මාළිගා හදනවා. නැත්තම් අහසේ තියෙන මාළිගාවට ඉනිමම් බඳිනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක උසනමසු පැහැදිලිවම කියලා තියෙනවා. මේ මෝඩ කඩේරු අමන මරි මෝඩ කතා. නැති ඉඩ දෙන්න එපා. පෑණි අස්ති කරන්න එපා. කොළ නාස්ති කරන්න එපා. Taman දන්න භාවනා ක්‍රමයේ කියන්නේ නැතුව Tamanගේ කාර්මික දාන්න නැතුව අනුන්ගේ සම්මුඛය හරි බත්තරින් මේ හොදි කණ්ඩ හදන කට්ටිය අහන්නේ කියලා කියන්නේ. මේක හරි අම්බලමක් වෙන්න දෙන්න එපා. Tamanගේ භාවනා කියන්නේ ඒක මම බොහොම මට හරි සද්ධාාවක් එන්නේ ඒක. මේ විදිහට මේ ගමන් ගැන මොකක්වත් නොකියමු ඩීප් කියන එකක් අල්ලන්න හදනකොට මට වෙනවා ළඟ එනවනම් කිට්ටුවක කන සප්පෙන්න ගන්න. අර නම කියන්නේ ඒකට මේ සිදු වේවා අපේ සාකච්ඡා විශ්ලේෂණ තමයි ඊට දිනාටම කියනවා.